උපකාර වෙනවා. ඒක ඉතින් එක ජීවිතයක දුණත් ගණ්ඩත් පුළුවන්. දැන් අපි කියමුකෝ අපි නිරන්තරයෙන්ම දවසකට පැයක්වත් අඩුම වශයෙන් භාවනා කරනවාමයි කියලා අදිෂ්ඨාන කරගෙන කරනවා. එතකොට ඒකට කාලයක් යනකොට පුරුදු වෙනවා. ඒ වෙලාවට ඒක කරන්නම හිතෙනවා. අන්න උපනිශ්‍රය ප්‍රත්‍ය. ඒක උපනිශ්‍රය ප්‍රත්‍ය. දැන් සමහරු කෑම කන්න ගත්තට පස්සේ හැමදාම බත් මිටක් අයින් කරනවා සතෙකුට සිව්පාවෙකුට කියලා. ඒක චාරිත්‍රයක් වශයෙන් කරනවා. ඊට හොඳයි. අනුපනිශ්‍රය ප්‍රත්‍ය. දවසක්, පැය ගාණක්, විනාඩි ගාණක් චිත්ත වීති ගණනාවක් චිත්ත වීතියකින් තවත් චිත්ත වීතියකට මේ විදිහට කුසලයක් කුසලයකට උපකාර වෙන එක කල්ප කෝටි ගාණක් අසංකේය ගාණක් වුණත් ඒ කියන සම්බන්ධතාව ඈත කරපු පුහුණුව මෑත පුහුණුවට උපකාරයක් වෙනවා නම් පුරුද්දක් වශයෙන් අන්න ඒකට කියනවා උපනිශ්‍රය ප්‍රත්‍ය. උපනිශ්‍රය ප්‍රත්‍ය. ඊළඟට මුල් මුල් කුසලයක් ඇතැම් විට අකුසල් කරන්නත් හේතු වෙන අවස්ථා තියෙනවා ඒකත් උපනිශ්‍රය ප්‍රත්‍ය. අන්න බලන්න දැන් එහෙම ඉන්නවනේ දැන් සමහරලාට හොඳට සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන යනවා හැබැයි මාර්ගඵල දක්වා එන්නේ නැහැ. පස්සේ කාලේ ලාභ ලෝභ වලට ගිජු වෙලා විනාශ වෙන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා විනාශ වෙන ගියොත් ඉන්නවා දාරුණා භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කියලා දේශනා කළේ ඒකයි එසේ මෙසේ විනාශයක් නෙවෙයි එසේ මෙසේ පිරිහීමක් නෙවෙයි. බරපතල පිරිහීමක්. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේට අභිඥා තිබුණා ලේසි නෑ. නේද? අභිඥා තිබුණා. ඒ කියන්නේ ලෞකිකව යන්න තියෙන ඉහළම ආධ්‍යාත්මික දියුණුවක්. එච්චර ඉහළට ගිය ඒකෙන් මොකද කළේ? අජාසත් කුමාරයා රවටාගෙන ඒ රැවටීමට හේතු වුණේ ඒ අවිඥා තිබුණු බව නැත්නම් ඒ කුමාරයා එහෙම පැහැදෙන්නේ නැහනේ. මේ තරම් බලයක් තියෙනවා දේවදත්ත හාමුදුරන්ට කියලා. එතකොට ඒක මොකද උනේ? ඒක ධානා මාර්ගයෙන් බඹලෝ යන්න හේතු වෙන්නේ නැහැ. ඒ මාර්ගයෙන් විදර්ශනා කරලා නිවන්සුව පසක් කරන්න හේතු වෙන්නේ නැහැ. ඒ කුසලයේම හේතු වුණා මොකටද? ආනන්තරේ පාප කර්ම දක්වා පාප කර්ම කිරීමට. ආන්න එක තමයි කියන්නේ ඇතැම් වෙලාවකට කුසලය අකුසල් කිරීමට උපකාර වෙනවා උපනිෂය ප්‍රත්‍ය. ඔය සමහරලාවට දැන් ඔය අරණ්‍ය සේනාසනවල ස්වාමින් වහන්සේලා මුදල් පාවිච්චි කරන්නේ නැති නිසා ඔය සමහරට සුදට සුදී ඇඳගෙන වැඳගෙනමයි කතාව. කතාව අහගෙන හිටියත් හිත පිරෙන මට්ටමට ඉන්න ලෝක හොරු ඉන්නේ. ඒ ඇත්ත එතකොට මුල් කාලේ ඇවිල්ලා තින්නේ එහෙම හොර අදහසකින් නෙවෙයි බොහෝ සෙයින්. පැහැදිලි ඇවිල්ලා බණ භාවනා කටයුතු කරගනවා. කාලයක් යනකොට තින් තව මාර්ගඵල ලැබලා නැති නිසා අර පැත්තට වැටෙනවා. ආන එක තමයි කියන්නේ මුල් මුල් කුසලයක් ඇතැම් විට පස්සේ පස්සේ අකුසල් කරන්න හේතු වෙනවා. ඒක භව ගණනාවක් ඈතට දාලා ගන්නත් පුළුවන්. අපි කියමුකෝ භව ගණනාවක් ඈතට දාලා ඒ ජීවිතයේදී කාලයක් හොඳට සීලාදී ගුණධර්ම පුරනවා. කාලයකදී පල්ලෙහාටම වැටෙනවා. දුරාචාරයට වැටෙනවා. ඒ පුරුද්ද තවත් ජීවිතයකදී පිහිටනවා. ඒකත් එතකොට උපනිෂ්ක්‍ර ප්‍රත්‍ය කියලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ එක පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිෂයක් පච්චේන පච්චු. දැන් අව්‍යාකෘත කියනකොට විපාකසිත 36යි ක්‍රියාසිත 20යි චෛතසික 36යි මතකයේ හැටියට යම් මතක වීමක් වෙන්නට පුළුවන් 30 6යි. මෙන්න මේ නාම ධර්ම ටික සහ අටවිසි රූපය නිර්වාණය මේවට කියන්නේ අව්‍යාපෘත කියලා. කුසල කුසල වශයෙන් අකතිතානි අඤ්ඤේනාකාරේන කතිතානි. කුසල කුසල් වශයෙන් නොකිය වෙනත් විදියකට ප්‍රකාශ කරන ලද ධර්මතා. අව්‍යාකෘත ධර්ම. එතකොට මෙන්න මේ කියන අව්‍යාකෘත ධර්ම ලැබීමට කුසලයක් හේතු වෙනවා. දැන් අපි කියනකො දැන් අපි කුසල් කරනවා කියලා. ඒක ඉතින් අපට සැප විපාක ලැබීමට, ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබීමට, දෙව්ලෝ මනුලෝ බඹලෝ ඉපදීමට, සැප විඳීමට හේතු වෙනවා. ආන්න ඒක තමයි කුසලයක් විපාක වලට හේතු වෙනවා. අව්‍යාකෘත වලට හේතු වෙනවා. ඊළඟට හැම දෙයකටම හේතු ඉන්නේ. දැන් අපේ ජීවිතවලට මේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් යම් මට්ටමකට පමණයි. මේ ජීවිතේ යම් මට්ටමකට වෙනස් කරනවා නම් හොඳ පැත්තකට හරි නරක පැත්තකට හරි ගොඩක් වෙලාවට බලපානවා අතීත පුරුදු පුහුණු වීම. අතීතයේ කරපු කුසල අකුසල කර්මයන්ගේ විපාක විශේෂයෙන්ම බලපානවා. එතකොට දැන් එහෙම අකුසල් කරා නම් ඊට ගැළපෙන සතර ආපායාදී විපාක ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ඒත් මුල් මුල් ඒක මුල් මුල් අකුසලයක් අපි මෙතන කුසලයේ ගත්තේ කුසලයේ පැත්ත ගත්තේ එතකොට අපි අපි අකුසලයේ ඊළඟට ගමු දැන් කුසලය ඒ විදිහේ සැප විපාක ලැබීමට හේතු වෙනවා ඊළඟට හොඳ රූප සම්පත්තියක් ලැබීමට අව්‍යාකෘතනේ හේතු වෙනවා හොඳ කටහඬක් ලැබීමට ඒත් හේතු වෙනවා. يعني ශබ්ද මේ කියන්නේ ශබ්ද කතා ශබ්ද කිරීමේ හැකියාව පිළිටන්නේ ඒක චිත්තජයි වචී විඤ්ඤාති. හැබැයි ශබ්දේ හඬ මිහිරිද අමිහිරිද කියන එක තීරණය කරන්නේ කර්ම කර්මජ වශයෙන්. ඒ නිසා ඒ විදිහට කුසලය අව්‍යාකෘතයකට හේතු වෙනවා. ඒ විතරක්ද? ඒ නිවන් අව්‍යාකෘතනේ. ඉතින් නිවන් අවබෝධ කර ගැනීමට කල්ප අසංකේ ගමන් කුසල් කරපු එක උපනිශ්‍රේ වශයෙන් උපකාර වෙනවා. ඒ නිසා අන්න ඒක තමයි ඒ ටික තමයි කියන්නේ මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ඊළඟ අවස්ථාව මුල් මුල් අකුස පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සයක් පච්චේන පච්චේ. ඒ කියන්නේ මුල් මුල් අකුසලයක්. අකුසල පුරුදු පිහිටනවනේ ආන්න එකයි මේ කියන්නේ. නොහොබිනා පුරුදු පිහිටනවනේ. ප්‍රාණඝාත ආදී ඉඳලා, මුසාවාද ආදී ඉඳලා, ලද බොළඳ කන් ඉඳලා ඈ ඔය විදිහට පහත් පුරුදු පහත් වැඩ පහත් කතා පහත් සිටිවිලි ඇතිවීමට ගොඩාක් වෙලාවට බලපාන්නේ සංසාර ජීවිතවලදී ඒවක් කරලා තියෙනවා නම් ඒ පහත් පුරුදු බලපානවා. කොච්චර හොඳ තැනක ඉපදුනත් ඒ පහත් පුරුදු කොච්චර හොඳ අම්මට තාත්තට දාව ඉපදුනත් ඒ පහත් ගති පිහිටනවා. නිහීන ගති පිහිටනවා. නින්දිත ගති පිහිටනවා. ආන්න එක තමයි කියන්නේ මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසල කිරීමට අකුසල පැවතුම් ඇති කිරීමට හේතු වෙනවා. ඒවත් බුද්ධෝත්පාද කාලයකදී වඳුර තීරුම් අරගෙන පුළුවන් උපරිමයක් අයින් කරලා හොඳ පැත්ත පුළුවන් උපරිමයක් එකතු කර ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එතකොට ඒක උපනිශ්‍රේ වශයෙන් මතු ජීවිතවලදී හරියකින් මිදෙන්නට හොඳ පැත්ත ගන්නට ඒක පුරුද්දක් වශයෙන් බලපානවා. උපනිශ්‍රේ වෙනවා. ඊළඟට පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කේසංච කුසලානං ධම්මානං උපනිශ්චයක් පච්චිනක. අනේක තමයි දැන් පුරුදු පුහුණු කරගෙන ආපු අකුසලයක් ධර්මය මුණ ගැහිච්ච අවස්ථාවක ඒ දෙස බලලා දැන් අපි කියමුකෝ තමන් හිතේට රාගය එනවා වැඩි, ද්වේෂය එනවා වැඩි, මාන්නය එනවා වැඩි. ඒවා තේරුම් අරගෙන අපි එතකොට දැන් මේ සංසාරේ මේවා පුරුදු කර පුරුදු පුහුණු කරලා තියෙනවා මේවා භයානක තත්වයන් කියලා ධර්මයෙන් බණෙන් බලලා ඒවා ඉවත් කරනවා. ඒ කෙලෙස් යටපත් කරලා දාන සීල භාවනා පිළිවෙත් වලට හැරෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? නැත්තම් අර විදිහට මට මේ නරක පුරුදු තියෙන නිසා මේ වගේ අත මෙදෙන්නට ඕන කොහොම හරි හිතනවා. එතකොට අන්න ඒක තමයි කියන්නේ අකුසලය ඇතැම් වෙලාවල් වලදී කුසල කරන්නත් උපකාර වෙන්නට පුළුවන්. මගේ සිතවිලි හරිම දුර්වලයි මේක හරි භයානක තත්වයක් ඒ නිසා දැන් මේ ලැබිච්ච වෙලාවදීත් ඒක වෙනස් කර ගන්නට ඕනක් කියලා හිතලා වෙනස් වෙනවා දැන් මේ ජීවිතේ වුණොත් සමහර කෙනෙක් හැදෙනවනේ යමක් කමක් නොතේරෙන කාලේ පාප මිත්‍ර ආශ්‍රාදියක් නිසා හරි වැරදි වැඩ කරලා මට වැරදුනා මෙතන ඉඳලාත් හැදෙන්න ඕනක් කියලා හැදෙන මිනිස්සු ඉන්නවා 100%ක් එසේ වෙතත් යම් මට්ටමකට හරි අන්න එතකොට ඒ පාඩම් ඉගෙනගෙන හැදෙනකොට ඒකට කියන්නේ මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ කුසල කිරීමට ඇතැම් වෙලාවකට හේතු වෙනවා. පරිමා පරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිෂ්ඨය පච්චේන පච්ච. පැහැදිලි. මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ දුක් විපාක ලැබීමට ආයු වර්ණ සැප බල ප්‍රඥා නොලැබී යෑමට හේතු වෙනවා. ඈ විරූපී රූපයක් ලැබීමට නොයේක් අඩුපාඩුකම් සහිතව කායික මානසික පීඩා ඇතිවීමට බලපාන විදිහට මොකද්ද මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාපත ලැබීමට හේතු වෙනවා දුක් විපාක ලැබීමට හේතු වෙනවා ඊළඟට පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිශ්චයපච්චය පච්චය. අන්න බලන්න ඒකාරී විශේෂ එකක්. අව්‍යාපෘත කියලා කියන එක මම ඔබට කීවා විපාක ක්‍රියා රූප නිර්වාණය. දැන් බලන්නකො. සෝවාන් වෙච්ච කෙනෙක් සෝවාන් ඵල සමාපත්තියට සමවදිනවා. අන්න මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අව්‍යාකෘත වලට හේතු වෙනවා. සෝවාන් ඵලය ලැබූ කෙනෙක් නැවත නැවත ඒ ඵලයට සමවදිනවා. අන්න අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා. ඒ විදිහට සෙසු උත්තමයන්ටත් ඒක සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟට හොඳට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබිච්ච කෙනෙක් හොඳටම පැවතුම් ඇති කරගෙන ඒ විදිහටම යනවා. අපි කියමුකද? එහෙම හිතනකොට නැත්තම් සුගතියක උපන්නා එයාට වැඩිපුරම එන්නේ කුසල විපාක පැත්ත. සුගතිය සුගතියක උපන්නා කුසල විපාකයකින්. වැඩිපුරම එන්නේ කුසල විපාකමයි. ආන එක තමයි ප්‍රතිසන්දිය දුන්න පදනම හැදුනා ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට එන්නේ සැප කායික මානසික සැප. අන්න ඒක තමයි අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා. අපි කියනකොට හැම පැත්තෙම රූප සම්පත් ආදී ආයවර්ණ සැප බල ප්‍රඥා ලැබෙන හොඳ කර්ම විපාක එනවා කියලා. එයා වැඩිපුර වැඩිපුර වැඩිපුර වැඩිපුර මන භාවනා කරලා අපි කියන රහත් වුණා කියලා. එහෙනම් අව්‍යාකෘතයක් නිවන් අව්‍යාකෘතයකට හේතු වුණා. කාටක්වත් කුසල විපාක තියෙනවා කියලා නිකන් හිටියට නිවන් ලැබෙන්නේ නැහැ. මේවා ඔක්කොම ලැබිලා තියෙන පින් කරපු නිසා නිසා මේ වගේ අනිත්‍යතාව තියෙනවා. නිත්‍ය සැපතට මේ ටික පාවිච්චි කළ යුතුයි කියලා හිතාගෙන වැඩ කරගෙන රහත් වෙනවා. ආන්න අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට උපකාර වෙන අයුරු. අව්‍යාකෘතයක් කුසලයකටත් උපකාර වෙනවා. අර විදිහට මේ විදිහට Tamanට ලැබුණාට පස්සේ යා ලැබිච්ච හැම දෙයකින්ම සංඝයාට පමණක් නෙවෙයි දුගී මගී යාචක ආදීන්ට අසරණයින්ට උදව් උපකාර කරනවා. බණ භාවනා කටයුතු සිද්ධ කරනවා. කුසල් කරනවා හොඳට. ආමිෂ ප්‍රතිපatti කුසල් කරනවා. ආන්න ඒක තමයි කියන්නේ ලැබිච්ච සම්පත් වලින් විපාක වලින් වැඩ ගන්නවා. පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං. ඒ වගේම ලැබිච්ච දෙයට වියරු වැටිලා අපායට යන වැඩ කරගන්න කට්ටියක් ඉන්නවා. ලැබිච්ච කුසල විපාකයන්ට වියරු වැටිලා. හ්ම් ඒ අත්ොත් ඉන්නවා. එකයි එතන දිහෙම කියවේ. ඊළඟට උතු භෝජනම්පි උපනිස්සයප්පච්චේන පච්චය. සීතෝෂ්ණ දෙක බලන්නකො. දැන් අපි කියමුකෝ කෙනෙකුට සීතල නිසා ලෙඩ හැදෙනවා කියලා. මොකද වෙන්නේ? එයාට ඒක අකුසල් කරන්නට මානසික පීඩා ඇති කරගෙන පසුතැවිලි තැවි පසුතැවිලි තැවි එක එක්කෙනාට දොස් කිය කිය ඉන්න හේතු වෙනවා. එහෙනම් ඒ කියන ඍතු එයාට අකුසල් කරන්න හේතු වෙනවා. හොඳ ඍතුවක ඉන්නවා. නැත්තම් මොන ඍතුවක් හරි කමන්නේ සීතෝෂ්ණ මොක්කොක තියලා සියල්ල ඉවසා දරාගෙන කුසල් කරනවා. ආන්න එතකොට අපි කියමු පීඩා වැඩිපුර එනවා කියලා මේක තමයි සංසාර දුක කියන්නේ. දැන් කෙනෙකුට නිවන් මතක් වෙන්නත් කුසල් මතක් වෙන්නත් පීඩා වෙනවා පීඩායෙන්ද බලපාන පීඩායන එක හේතු වෙනෝනේ සමහරවල්ලාට ආන්නේ වගේ අවස්ථාවක් ඊළඟට අපි කියමුකෝ දැන් සීතෝෂ්ණ දෙක නිසා සමහරවල්ලාට Tamanට සැප විපාකයෙන්දත් බලපානවා නේද එහෙමත් තියෙනවා දැන් අපි කියමුකෝ අපට සෙම ගතිය වැඩි අපි උණුසුම් පරිසරයකට යනවා අපට අර ලෙඩ නැති වෙනවා. ඒ වගේ අපි කියමුක අපට උෂ්ණ ලෙඩ තියෙනවා. සීතල ප්‍රදේශයකට යනවා. අන්න බලන්න එතකොට ඒ ඍතු එතකොට කුසල් කරන්ද අකුසල් කරන්ද කුසල විපාකයෙන්ද අකුසල විපාකයෙන්ද බලපාන. ඒක උපනිශ්‍රයක් වාක්‍යය. ලොකු කාරණයක් නේ. නේද? ලොකු කාරණයක්. ඊළඟට බලන්න භෝජනම්පි ආහාරයත් ඒ වගේ. ආහාරයත් කුසල විපාක එන්ට අකුසල විපාක එන්ට කුසල් කරන්ට අකුසල් කරන්ට බලපාන. දැන් අපි හිතන්නකො දැන් අපි සමබර ආහාරයක් ගන්නවා පමණට ගන්නවා. එහෙනම් Tamanට ලෞකික කටයුත්තක් වුණත් භෞතික දියුණුවකටනත් එන්න වැඩ කර ගන්නට පුළුවන්. ගුණධර්ම පුරණ කියනකොට බණ භාවනා කටයුත්තක් සැහැල්ලුවෙන් කර ගන්නට පුළුවන්. ආ භෝජනේ කුසල් කරන්න හේතු වෙනවා. ඊළඟට භෝජනේ අපි කියමුකෝ අසාරූප්‍ය විදිහට අරගෙන නුසුදුසු ආකාරයට අරගෙන නොගැලපෙන ආකාරයට අරගෙන ලෙඩ වුණා කියලා. අරයට දොස් කියයි මෙයාට දොස් කියයි ළමයි බලන්නේ නැහැ දරුවෝ බලන්නේ නැහැ කවුරුවත් බලන්නේ නැහැ මෙහෙමයි මං උදව් කරේ කිය කිය කිය කිය අකුසල් කරගන්න. හා තමන්ට අකුසල විපාකයක් ඇවිල්ලා තියෙන මේ ලෙඩ වෙලා තවත් අකුසල් කරගන්න. ආන්න එතකොට ආහාරය නිසා අකුසලුත් කරගන්නවා. කුසලුත් කරගන්නවා. කුසල විපාකයෙන්වත් බලපානවා. අකුසල විපාකයෙන්වත් බලපානවා. පුද්ගලෝපි ඇසුරු කරන පුද්ගලයාත් ඒ වගේ. කුසල් කරන්න බලපානවා. සත්පුරුෂ පුද්ගලයෙක් නම්. අකුසල් කරන්න බලපානවා. දුර්ජනෙක් නම් ඇසුරු කරන්නේ. ඒ හින්දාම කුසල අකුසල විපාකයෙන්වත් බලපානවා. අජහත රජුර දේවදත්ත හාමුදුර ඇසුර කරපු නිසා ආනන්තර පාප කර්මයක් කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරව බොහෝ දෙනා ලෞතර සැනසීම දක්වාත් ලෞකික සැපත දක්වාත් ආවා. පුද්ගලයා කුසල විපාකෙන්දත් බලපානවා පුද්ගලයා අකුසල විපාකෙන්දත් බලපාන පුද්ගලයා. දැන් අර ගමක 1000ක් විතර පිරිසේ ඉඳලා බොහෝම සැපෙන් පහසුවෙන් ඉඳලා අපි අර බණ පොතේ කතාවක් තියෙන්නේ. ඊට පස්සේ කාලෙකදී මේ ගමට 1000ක් විතර හිටපු ගමට බොහොම ආහාර හිඟයක් ආවා. පෙනෙන තෙක් මානේ කාරණයක් හොයාගන්නත් නෑ වෙනදා කටයුතු ඒ විදිහටමත් කරනවා. කාලයක් බලලා බලලා එයා හිතුවා මේ කවුරු හරි පවකාරයෙක් අපාතරේ මව් කෙනෙකුගේ කුසට ඇවිල්ලා තියෙනවා කියලා ගම දෙකට බෙදුණා. අර පවකාර ළමයා ප්‍රතිසන්දිගත්තු අම්මා ඉන්න පැත්තේ 500ක් වාගේ පිරිසට වෙනද වාගේ මහේනිය අර කට්ටියට පරණ වාගේ හොඳයි. ඒ 500 විතරක් බෙදුණා. ඒත් 250ක් නම් අර අර කාලකන්ණි දරුවා ප්‍රතිසන්දිගත්තු ඒ පිරිස අහේනිය අනික් කටේට හොඳයි. ඔහොම බෙදලා බෙදලා බෙදලා බෙදලා ගිහිල්ලා අන්තිමට දෙන්න වුණාට පස්සේ අර අම්මා තනි වුණා. ඒ අම්මට කැඳ කෙනෙක්වත් නැහැ. අනිත් ඔක්කොටම හොඳයි. දරුවා ලැබුණාට පස්සේ යන්තම් ඇවිදගෙන යන්න පුළුවන් වෙනකොට කිව්වා ළමයි උඹ හින්දා මං නොවිඳිනා දුක් විඳා බේ කබල් කෑල්ලක් අම්මා කෙනෙක් එහෙම අත්හරින්නේ නැහනේ. හිඟාගෙන කාපන් ජීවත් වෙයන් කියලා අත්හැර දැම්මා. ආන් දැක්කා නේද? පුද්ගලයා නිසා අකුසල විපාකේ නැහැ. පුද්ගලයා නිසා කුසල විපාකක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගමනක් කඩිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ වරක කියනවා ස්වාමීනි මේ පැත්තේ බොහොම දුෂ්කරයි සදහැවතුනුත් නැහැ ගමන වෙහෙස කර වෙයි දානමාන ආදිය කොහමද බුදුරජාන් වහන්සේ ආනන්ද සීව ලියනවාද කියලා අහනවා. ඒ වගේ තියෙනවා. උද්ගලයා නිසා කුසල විපාකයෙන්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේත් වඩා සීවලි මහරහතන් වහන්සේට ලැබීම තියෙනවා කියන එක නෙමෙයි. ඒ වගේ තැන්වලදී බුදුරජාන් වහන්සේ ඉහෙලින් තියඬ තවත් කෙනෙකුට ඒ දිහා බලලා හැදෙන්න කරුණු යෙදෙනවා නම් ඒ වගේ සිද්ධි මතු කරනවා. අපට මතකයි මුල්ම කාලේ. නාවින අරණ්‍ය සේනාසනය පටන්ගත්තු මුල්ම කාලේ වාගේ අරියදම් මනුනායක ස්වාමීන් වහන්සේ ඉන්නකොට දානමාන ආදී ගිලන්පස්ට අවශ්‍ය කරන පළතුරු ආදී බොහෝ ලැබෙනවා. ස්වාමීන් වහන්සේ සතියක් දෙකක් වාගේ පිට වැඩියට පස්සේ මූලස්ථානෙට අර හුඟක් අඩු වෙනවා. දැන් නම් එහෙම අඩුවක් නැහැ. එහෙම එකක් තිබුණා. එතකොට ඒ නිසා අන්න ඒක තමයි පුද්ගලයා නිසා අනෙක් අයට යමක් ලැබෙන්න නොලැබෙන්න බලපාන ආකාරය. ඒකයි පුද්ගලයා කිව්වේ. ඉතින් ඒව නෙවෙයි අපට වැදගත් වෙන්නේ. කල්යාණ මිත්‍ර පුද්ගලයෙකු නිසා නොරැකිසිල් රකින්ද රැකිසිල් වැඩි කරන්න. නොවැඩු භාවනා වඩන්ඩ වැඩු භාවනා දියුණු කරගන්න. නොදුන් දන් දෙන්න දෙන් දන් වැඩි කර දෙන දන් වැඩි කරන්න. ආනේ එහෙමයි අපට වෙනස් වෙන්න ඕනේ මොකද ඊට මෙහා පැත්තේ කොයිද කොයි දේ ලැබුණත් ඒ හැම දෙයකම අනිත්‍යතාව නැති වෙන ස්වභාවය දුක කෙලවර කොට පවතින නිසා සේනාසනම්පි. ඒක සේනාසනයත් උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සේනාසනය සේනාසනයේ ස්වභාවය අනුව කුසල් කරන්නත් කෙනෙක් පෙළඹෙනවා. අකුසල් කරන්නත් පෙළඹෙනවා. කුසල විපාකයෙන්වත් බලපානවා. අකුසල විපාකයෙන්වත් බලපානවා. දැන් අපි අපි කියමුකෝ කැලෑබද තැනක අපි ඉන්නවා. සර්පයෙක් ඇවිල්ලා දෂ්ට කරනවා. ඒ වගේ අවස්ථාවක් ගත්තොත් තරප්පෝස අකුසල විපාකයක්. දුර්වල තැනක හිටපු නිසා. හොඳට පිරිත් එහෙම කියාගෙන ඉන්නවා නම් එහෙම වෙන්නේ නැහැ. අපි කැලෑවල ඕන තරම් හිටියා. මේ බණ කියන තැනත් කැලෑවක්. මේ කැලෙත් අපි හිටියා. අපට කවදාක්වත් එහෙම කිසිම සතෙක් කඩියෙක්වත් දෂ්ට කරපු අවස්ථාවක් බොහොම කලාතුරකින් තමයි පාරේ යනකොට එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සේනාසනය කුසල විපාකයෙන්ට අකුසල විපාකයෙන්ට බලපානවා. අපි කියමුකෝ දැන් ගා සස්ත්‍රීක වෙච්ච සේනාසනයක් කියලා. ඒ වගේ තැනකට ගියාට පස්සේ ඕන තරම් සිව්පස්සේ ලැබෙනවා. අන්න සේනාසය නිසා කුසල විපාක වෙනවා. ඊළඟට අපි කියමුකෝ දුෂ්කර තැනකට ගියා කියලා. අපි දල්දුව මූලස්ථානයේ ඉඳලා එහි ඕන තරම් ඒ කාලේ සිව්පස්සේ මුල්ම කාලේ ඉගෙන ගන්න ගියා ඈත දුර බැහැරට අබරණ පැත්තට. එහි ගියාට පස්සේ අර පහසුකම් නැහැ. ඒ සිව්පස්ස පහසුකම් නැහැ. නාගන්න වතුර ටිකක්වත් නැහැ. අන්න බලන්න එතකොට අර සේනාසනයත් එතකොට අකුසල විපාකයක් එද බලපාන. ජාතිය. නමුත් ඒවා ගණන් ගන්න හොඳ නැහැ. අපි අපේ වැඩ කරගන්න පුළුවන් නම් ඒකයි වැදගත් වෙන්නේ. නිසා සේනාසනේ කුසල් කරන්න අකුසල් කරන්න මොන ආකාරයෙන්ද බලපාන්නේ කියලා අන්න එතන තමයි අපේ වැඩි අවධානය තියෙන්නේ. කුසල අකුසල කර්මවල විපාකේන එක ඕක ඉතින් හැමදම එනෝනේ. එනිසා යම් සේනාසනයක අපට ගුණහපත්කම් දිනු කර ගැනීමට පහසු විහරණ තියෙනවා නම් එතන රැඳෙන එක හොඳයි. යම් සේනාසනයක වෙන මොනවා තිබුණත් ඒ ටික කරගන්න පහසු විහරණ නැත්තම් අත්හැර දාලා යන්නේ එකයි ඇත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් මේ සේනාසනය පමණක් නෙවෙයි gedarat එහෙමයි. එතන කියේ වාසය කරන තැනක් නේ. ඔන්න ඔය විදියට උපනිෂය ප්‍රත්‍යයේ හරි පුළුල්. උපනිෂය ප්‍රත්‍ය හරි පුළුල්. ඉතින් ඒ විදියට දැන් දැන් අපි සලකලා බලනකොට ඔය කාරණා 12ම අනුසාරයි. අපට හොඳ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. පිරිපුන් මිනිස් ජීවිතයක් ලැබිලා තියෙනවා. පාරක් ගන්න හිඟා කන්නේ අවශ්‍ය කරන මූලික පහසුකම් ටිකක් අපට ලැබිලා තියෙනවා. අපි ඉතින් හිඟා කන්න ගියත් ඒක ඉතින් බුදුරජාන් වහන්සේගේ අනුගමනය කිරීමක් නේ අපි කරන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ගිහි පින්වතුන්ට ඒ අය ওই විදිහට හිතන්ට. ඉතින් එහෙම හිතලා දැන් අපට එහෙනම් අපි එහෙනම් මුල් මුල් කුසල් කරලා තියෙනවා. දැන් අපට කුසලයට ඒ තරම් හිත මැලි වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි ශීර්ෂයත් යම් යම් පමණකට අපට පිළිట్లా තියෙනවා. දෙවෙනි එක අකුසල් කරන්න හේතු වෙන්නත් පුළුවන් අපි එකෙන් වැළකෙමු. ලැබුණු දේවල් වලට උඩඟු වෙන්නේ නැතුව. ඊළඟට කුසල විපාක ඒකත් අපට ලැබිලා තියෙනවා මදේ මේ ඉන්න මට්ටම අන්ධක් නෑ, ගොළුත් නෑ, බිහිරිත් නෑ, මන්ද බුද්ධිකත් නෑ, කෙලතොලුත් නෑ. නෑ මේ මට්ටමත් අපේ පැත්තට හොඳට තියෙනවා. ඊළඟට පෙර පෙර අකුසල් කරලා ඒ පුරුද්දක් තියෙනවනම් ඒකේ භයානකකම දැන් අපට අකුසල් කරන්න හේතු නැමෙනවා නම් ධර්මයෙන් ඒකේ භයානකකම සලකලා ඒයින් පුළුවන් තරම් මිදෙමු. වෙන් වෙමු. අයින් වෙමු. දුරස්ත වෙමු. දුරස්ත වෙමු. ඊළඟට අපට අකුසල කර්ම විපාක වෙනවා නම් ඒකට ඉතින් මක් කරන්නද ඉතින් ඒවා හැම තමයි ජීවිතේ සංසාරේ මේ ඕක තමයි දුක් කියලා බුදුරජාණන් දේශනා කළේ කියලා ඒ පැත්තෙනොත් පාඩුන වෙන විදියට හිතන්න. ඊළඟට අපට කුසල කර්මයන්ගේ අකුසල කර්මයන්ගේ විපාක එනවා නම් ඒකත් ඒ විදිහට හිතමු ගණන් නොගෙන ඉස්සරහට යන්න උත්සාහවත් වෙන්න. හ්ම්. හොඳ පැත්ත වෙනවා නම් වැඩ ගමු. නරක පැත්ත වෙනවා නම් ඉවසගෙන වැඩ ගමු. ඍතුව අපට එහෙම ප්‍රශ්නයක් නැහැනේ. මේ රටේ කොතෙන්ද ගියත් අපට එහෙම ලොකු කායික පීඩනයකින් තොරව ඉන්න පුළුවන්කමක් තියෙනවා. භෝජන කවුරක්වත් මං හිතන්නේ මේ බිම් කඩේ කඳ නැතුව මැරෙනවා කියලා. ඔස්දෙල් ගෙඩියක් හරි තියෙනවා. හ්ම්. ලෝසක ස්වාමීන් වහන්සේ රහත් වෙලා පිරිනවම් පාන දවසේ දන් වේල නැති වෙන්නයි දන් වේල නැති වුණානේ. අන්තිමට චතුමදුර ටිකක් සාරිපුත ස්වාමීන් වහන්සේ අතේ තියාගෙන මේ පාත්‍රයේ ওই නම ගන්න එපා. මගේ අතේ තියෙද්දි වළඳන්න කියලා. එච්චර කටුක අධ්‍යක්ීම් රහතුන් වහන්සේලාට ආපු එකේ අපි කවුද? හ්ම්? ඍතු භෝජන. පොග්ගලෝ බුදුරජාන් වහන්සේ නැමැති ධර්මය සුවාසෝදාසක් ධර්මස්කන්ධය බුදුරජාන් වහන්සේ යෝ වෝ ආනන්ද මයා දේශිතෝ ධම්මෝ පඤ්ඤත්තෝ විනයෝ සෝ වෝ මමත්තේන සත්තා යෝ කෝ ආනන්ද ආනන්ද මාදේසු ධර්මයේ මාපැනෝ විනය මගේ ඇවෑමෙන් පස්සේ ශාස්ත්‍රෝ එහෙනම් 84000ක් ශාස්ත්‍රෝන් වහන්සේලා ඉන් මෙපිට ඔබට අපට ලැබිලා තියෙන කල්යාණ මිත්‍රයෝ ඒ කල්යාණ මිත්‍රය හොයාගෙන යනකොට උන්වහන්සේලාගේ සීලාදී පැති බලන්න. උන්වහන්සේලාගේ ධර්මඥානාදී බලන්න. උන්වහන්සේලාගේ ප්‍රසිද්ධිය එල්ල කරලා කිට්ටු වෙන්න බලන එක තවත් අමාරු වැටීමක්. උන්වහන්සේලාගේ ප්‍රිය පිරිස් සම්පත්තිය දිහා බලලා ගිහි පෙරෙදි ඒවා එල්ල කරලා ලං වෙන්න ලෑස්ති වෙන එක තවත් අමාරුවක වැටීමක්. උන්වහන්සේලාගේ වෙනත් වෙනත් කාරණා බාහිර සාධක එල්ල කරලා ඒවා එල්ල කරලා ඇසුරු කරන්න පෙළඹෙන එක නැති අමාරුකම් වල වැටෙන්නට හේතු වෙයි. ඒ නිසා පුද්ගලයා ගිහි හරි පැවිදි හරි වේවා අපට අවශ්‍ය වෙන්නේ සීලාදී ගුණ පුරණ ආදර්ශයෙන් අවවාදයෙන් උපදෙස් දෙන සේනාසනයත් අපට ඒවා ලැබිලා තියෙන හරිය ඇති. එහෙනම් බලන්න උපනිශ්‍රය ප්‍රත්‍ය කරුණු 12ම සම්බන්ධ කරලා නොදුන් දන් දෙන්න දුන් දන් වැඩි කරන්න. නොරැකි සිල් රකින්න රකින්න සිල් වැඩි කරන්න. නොවැඩු භාවනා වඩන්න වැඩු භාවනා වැඩි කරන්න. ඒවා සම්බන්ධ කරගන්න. එහෙම සම්බන්ධ කරගෙන ජීවිත වෙනස් කරගන්න. උපනිෂය ප්‍රත්‍ය මේ කාරණා 12 බලමු පටිච්චසමුප්පාදයෙහි ලැබෙන්නේ කෙසේද? පටිච්චසමුප්පාදයේ උපනිෂය ප්‍රත්‍ය ලැබෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනත් සංඛාර පත්‍ය විඥානං කියන තැනත් වේදනා පත්‍ය තණ්හා කියන තැනත් තණ්හාපච්චය උපාදානං කියන තැනත් භවපච්චය ජාති කියන තැනත් පමණයි. අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන බලන්න මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට හේතු වෙනවා කියන එක ගන්න බෑ අවිද්‍යාව කියන්නේ අකුසලයක් මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ ඇතැම් වෙලාවට අකුසල් කරන්න හේතු වෙනවා කියන එක ගන්නත් බෑ මොකද අවිද්‍යාව මුල. මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ විපාක අව්‍යාකෘත ක්‍රියා අව්‍යාකෘත නිවන නැමැති අව්‍යාකෘත ලැබීමට හේතු වෙනවා කියලා මුල් මුල් කුසලයක් ඒ ශීර්ෂය ගන්නත් බෑ අවිජ්ජාපච්චය සංඛාරා කියන තැනට මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසල් කිරීමට හේතු වෙනවා කියන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යාවෙන් පටන් අරගෙන ලෝභ අකුසල්, ద్వේස අකුසල්, මෝහ අකුසල් පුළුවන් බරපතල විදිහට කරන්න. අද පටන් ගන්නවා යදින්ද පුදණ්ඩ යාඥාවට අද අංජනංගෙලියෙන් සාස්තරෙන් ඔය විකාරවලට පෙළඹෙනවා. කාලයක් යනකොට ඒවටම පෙළඹෙලා නියත නිත්‍යා දෘෂ්ටික ගානටම යනවා. අන්න ලෝභ කුසල් දියුණු වෙලා යන හැටි. අවිද්‍යාව මුල් කරගෙන. අන්න උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අද පුංචි පුංචි සතුන් මරන්න පෙළඹෙනවා කාලයක් යනකොට බලලට බල්ලට අත තියෙන කෙනාට කාලයක් යනකොට අම්මා තාත්තටත් අත තියන්න පුළුවන්. ආන්න ඒක තමයි උපනිෂයක් ප්‍රත්‍ය මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට උපකාර වෙනවා. අවිද්‍යාපච්චය සංඛාර. අද සාමාන්‍ය මට්ටමේ අකුසලයක් කරන කෙනා කාලයක් යනකොට විචිකිච්ඡාව මට්ටමට මෙන්නට පුළුවන්. ආන්න බලන්න එතකොට දැන් අකුසල් කරන්න කරන්න මනස වික්ෂිප්ත වෙනවානේ. උද්දච්ච අකුසලයටත් යනවා. සුදින්න හාමුදුරුව උපවාස කරලා මහා ගොඩක් දේවල් කරලා මුල් බුදු සසුනේදීම මුල් අවුරුදු 20 තුලදීම පැවිදි වුණා. පස්සේ කාලේ පෙරෙත් ඒකට දරු බීජයක් පරම්පරාව ගෙන යන්න කියලා පරණ භාර්යාවත් එක්කලා මෛතුන සේවනය කළා අම්මගේ බේරෙන්න බැරිකමට. දරු බීජයක් දෙන පරම්පරාව ගෙන යන්න කියලා. බලන්න මේ අකුසලයේ අන්තිමට මොකද වුනේ? ඒ අම්මා ඇවිල්ලා ශාසනයේ පැවිදිලා රහත් වුණා පරණ භාර්යාව. උපන්න දරුවත් ශාසනයේ පැවිදිලා රහත් වුණා. සුදින්හාමුදුරෝ කල්පනා කර කර පහත ඇවිත් ඇවි පහත ඇවිත් ඇවි හිටියා. මොකක්වත් නැහැ. ආන මුල් මුල් අකුසලයක් ලෝභ අකුසල්, ද්වේෂ අකුසල්, මෝහ අකුසල් කිරීමට හේතු වෙන හැටි. අපේ සමාජේ උනත් සමහරව ඉන්නවනේ ඔය මිනිස්සෙම ඝාතනය කරපු අය නිකන් මල උපන්ඩයක් වාගේ අවසාන කාලේ ඉන්නේ පිරිසුදුකමකුත් නැහැ රැතිස්සේ දෙරිහන් දෙනවා බය කෑ ගහනවා අන්න බලන්න මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසල් වලට උපනිෂ්ඨය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන හැටි. වෙනදා හොඳින් සංසිඳීමෙන් හිටියා දැන් ඒ මොකක්වත් නැහැ. අමනුෂ්‍ය වාගේ ජීවත් වෙනවා. මුල් මුල් අකුසලයක් පස්සේ අකුසල වලට හේතු වෙනවා කියන ශීර්ෂය එතකොට අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන තියෙනවා අපුඤ්ඤාභි සංස්කාරවලට උපකාර වෙන ආකාරයෙන්. ඊළඟට මුල් මුල් අකුසලයක් ඇතැම් විලාර කුසල කරන්නත් හේතු වෙනවා. ඒ කාලේ දැන් අඟුලිමාල අහිංසක දාමරිකෙක් බවට පත් වුණා. ඊට පස්සේ තමන්ගේ වැරදි අඩුපාඩු හඳුනාගෙන ආවස්සරට. චන්න ස්වාමීන් වහන්සේ මුරාණ්ඩු මහානාධික පුද්ගලයෙක් වුණා. පස්සේ තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන ඔක්කොම අත්හැර දාලා පිරිණිවුණාට පස්සේ බුදුරජාන් වහන්සේ නැසි රහත් වුණා. කුණ්ඩදානි ස්වාමීන් වහන්සේ කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ හැම භික්ෂුවකටම බැන බැන බැන බැන හිටියා. උන්වහන්සේට දොස් කියනවා කියලා. පස්සේ බුදුරජාන් වහන්සේ කීවා ඔය වැඩේ කරන්න එපා කටවහ ගන්න කීවා. කාංසෝ උපහතෝ යත. කඩලා බින්දින ලද ලෝහ තලියකට ගැහැව්වට පස්සේ සද්දෙන්නේ නැතුව වාගේ නිහඬව ශාසනික ගුණ පුරා ගන්න කීවා. අඩුපාඩු හඳුනාගෙන ඉස්සරහට ආවා රහතුන් වහන්සේ නමක්. දැක්කද මුල් මුල් අකුසලයක් කුසල් කරන්නත් හේතු වෙනවා පාඩම් ඉගෙනගෙන හැදිලා යනකොට යනපද කල්යාණෙත් ඒ වගේ ආඩම්බරෙන් හිටපු කෙනා පස්සේ කාලේ කුණු ගොඩක් නේ කියලා තේරුම් අරගෙන හරි මගට ආවා කොච්චර බඳු අවස්ථා තියෙද මුල් මුල් අකුසලයක් පස්සේ කාලේ පාඩම් ඉගෙනගෙන හැදුනොත් අන්න ඒ ශීර්ෂය එතකොට එතන තියෙනවා මුල් මුල් අකුසලයක් අව්‍යාකෘත ලැබීමට හේතු වෙනවා කියන ශීර්ෂය අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන නැහැ. මුල් මුල් අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට හේතු වෙන කියන එකත් හේතු වෙනවා කියන එකත් මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ කුසල කරන්න හේතු වෙනවා කියන එකත් මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අකුසල කරන්න හේතු වෙනවා කියන ඒ ශීර්ෂ තුනත් අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන නැහැ. ඍතුව ආහාරය. උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේලා කුසල විපාකයෙන්ද අකුසල විපාකයෙන්ද කුසල අකුසල කර්ම කරන්න හේතු වෙනවා කියන ඒ ශීර්ෂ දෙකත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන නෑ මොකද මෙතන අවිද්‍යාවනේ ආහාරය ගැන කියනවය භෝජනය ගැන කියනවය ඍතුව ගැන කියන්නේ නෑනේ ඊළඟට අනිත් පැත්තෙන් පුද්ගලයා සේනාසනේ මේ දෙක ගැන කියන්නේත් නැහැනේ අවිජ්ජා කියනකොට. ඒ නිසා ඒ ශීර්ෂ දෙකක් නැහැ. ඊළඟට සංකාරපච්චය විඥානං කියන තැන අන්න එතන තියෙනවා පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිශ්‍රය පච්චින පච්ච මුලින් මුලින් කුසල් කරානම් කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල කරා නම් අන්න හොඳ තැනක ප්‍රතිසන්දි ගන්නට පුළුවන්. සංඛාරපච්ච විඥාන. විඥාන කියන ප්‍රතිසන්දි කියන්නේ. හ්ම්? කාමශෝභන විපාකාටක් අහේතුක ප්‍රතිසන්දියෙන් ඒත් සුගතියක අඩුපාඩුකම් සහිත වාරි රූපාවචර විපාක පහක් බඹලව අරූපාවචර විපාක හතරක් අරූප බඹලෝ ආන එක තමයි මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘත වලට හේතු වෙනවා කියන්නේ. මුල් මුල් එතකොට ඒක තියෙනවා. එතකොට මුල් මුල් කුසලයක් කුසලයකට හේතු වෙනවා කියන එක එතන නෑ. මුල් මුල් කුසලයක් ඇතැම් වෙලාවකට අකුසලයකටත් හේතු වෙනවා කියන එක නෑ. මුල් මුල් කුසලයක් විපාකයකට අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන එක එතන තියෙනවා. නිවන් අව්‍යාකෘත නෙමෙයි කුසල විපාක නැමැති අව්‍යාකෘත ප්‍රතිසන්දි විඥාන ලැබීමට. ඊළඟට සංකාරපච්ච විඥානං කියන තැන අකුසලයක් අකුසලයකට උපකාර වෙනවා කියන එක නෑ. අකුසලයක් ඇතැම් විට කුසලයකට උපකාර වෙනවා කියන එකක් නෑ මොකද හේතුව විඥාන කියලා කියන්නේ විපාක. අකුසලයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන ශීර්ෂය තියෙනවා. මොකද හේතුව අපුඤ්ඤා විසංකාර රැස් කරානම් අවීචී ආදී ඉපදිලා ඒ දුක් විපාකත් මනුලෝ ආදී උපන්නානම් ඊට ගැළපෙන යම් යම් කායික මානසික පීඩා ඇවිල්ලා ඒ ප්‍රවෘත්ති විපාකත් දෙන්නට පුළුවන් සතර අපාය නම් ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක දෙකම දෙන්නට පුළුවන් අකුසල කර්මෙන්. එතකොට අව්‍යාකෘත විඥානය කියන්නේ ඒකයි. විඥානයේ විපාකයක් එතනේ දෙන්නේ ඒකේ අව්‍යාකෘත. ඒ නිසා ඒ විඥානය ලබා දෙන්නේ අපි අකුසල කරා නම් කෙලීම අකුසල විපාක සම්පීරණය කියන සිතෙන් සතර අපාය ප්‍රතිසන්දි. ඒ නිසා එතන තියෙනවා මූල මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන ශීර්ෂය. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන ශීර්ෂය නෑ මොකද සංඛාර කියන්නේ කර්ම අව්‍යාකෘත නෙමෙයි මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ කුසල් කරන්න හේතු වෙනවා කියන ශීර්ෂයක් නැහැ. මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අකුසල් කරන්න හේතු වෙනවා කියන ශීර්ෂයක් නැහැ. මොකද සංකාර කියලා කියන්නේ කර්ම. එතනනම් අකුසල කර්ම අකුසල චේතනා 12. ඒ නිසා ඒ ශීර්ෂ දෙකේ නැහැ. ඊළඟට ඍතුව, භෝජනය, උද්දලයා, සේනාසනය. මේ හතරක් එන්නේ මොකද? එතන චේතනා අකුසල චේතනා ටිකයි ගන්න. අකුසල චේතනා ටිකයි ගන්න. එතන කුසල චේතනා ටිකයි ගන්න. ඊළඟට විඥානපච්චය නාම රූපං කියන තැන එතන උපනිෂ්ඨා ප්‍රත්‍ය නෑ මොකද ඒක චිත්තක්ෂණිකව ගන්නකොට එතන උපනිෂ්ඨා ප්‍රත්‍ය කියන ඈත ඉඳලා උදව් කරනවා කියන ඒ ඒක එන්නේ නෑ ඒ ඒ ප්‍රබල ශක්තිය තෙන් අදාළ නෑ පොඩි ශක්තියකින් එතන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා ගත්තට පස්සේ එතන විපාක ගොඩක් තියෙන්නේ කර්මජ රූපත් එක්කලා ඒක චිත්තක්ෂණිකව පහළ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ අවස්ථා ටිකේ උපනිශ්‍රය ප්‍රත්‍ය තියෙනවා කියලා ගන්නෙ නෑ. උපනිශ්‍රය ප්‍රත්‍ය ශීර්ෂයකක්වත් නැහැ. වේදනා පත්‍ය තණ්හා කියන තැන ශීර්ෂ තියෙන උපනිශ්‍රය ප්‍රත්‍ය. කොහොමද? කුසලයක් කුසලයකට උපකාර වෙනවා කියන එක නෑ. කුසලයක් ඇතැම් විට අකුසලයකට හේතුව උපකාර වෙනවා උපනිශ්‍රය වෙනවා කියන එක නෑ. කුසලයක් අව්‍යාපෘතයකට විපාක ක්‍රියා නිර්වාණයට හේතු වෙනවා කියන එකක් නැහැ. ඊළඟට අකුසලයක් අකුසලයකට උපනිෂ්ඨ වෙනවා කියන එකක් නැහැ. අකුසලයක් ඇතැම් විට කුසලයකට හේතු වෙනවා කියන ශීර්ෂයක් නැහැ. අකුසලයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන එකක් නැහැ. මොකද හේතුව වේදනා කියන විපාක සංහා කියන්නේ කර්ම. එවනම් කෝකද තියෙන්නේ? අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන එකක් නැහැ. අව්‍යාකෘතයක් කුසලයකට හේතු වෙනවා කියන එකක් නැහැ. අව්‍යාකෘතයක් විපාක නැමැති අව්‍යාකෘතයක් අකුසලයකට හේතු වෙනවා කියන එක තියෙනවා. වේදනාපච්චය තණ්හා කියන ශීර්ෂය ඒ යුගලය සම්බන්ධ වෙනවා ඒකයි. ඊළඟට ඍතුව, භෝජනය, පුද්ගලයා, සේනාසනය, උපකාර වෙනවා උපනිෂේ වශයෙන් කියන එක කුසල කරන්න අකුසල කරන්න කුසල අකුසල කර්මයන් විපාකෙන්ද ඒකත් වේදනාපත්‍ය තණ්හා කියන ඒ ශීර්ෂයෙහි ඒ හතරක් නැහැ. තණ්හාපත්‍ය උපාදානං කියන තැන තණ්හාවේ දියුණු අවස්ථාවක් නේ උපාදානය කියන්නේ. එතන තියෙන එක ශීර්ෂයක් ඕකද? පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිෂ්ඨය පච්චින පච්චය. මුල් මුල් අකුසලයේ ප්‍රබල වෙලා ගිහිල්ලා එතකොට උපනිෂ්ඨේ බවට පත් වෙලා ඒ නිසා තණ්හා පච්ච උපාදානං කියන තැන එන්නේ ශීර්ෂය හතරවෙනි ශීර්ෂයේ පමණක් තියෙනවා අනිත් ඒවා නැහැ. කුසලයක් කුසලයකට උපකාරනවා කියන එකේ නැහැ. තණ්හාව කියන්නේ උපාදාන කියන්නේ කුසල් නෙවෙයිනේ. කුසලයක් අකුසලයකට අතමිට උපකාරනවා කෙනෙක් ගන්නවත් බෑනේ. මොකද කුසලයක් නෙවෙයිනේ තණ්හාව. උපාදානය අකුසලයක් වුණාට ඊළඟට කුසලයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන එක ගන්නවත් බෑනේ. එයි තණ්හා කර්ම උපාදානත් කර්ම. එතකොට අකුසලයක් අකුසලයකට උපකාර වෙනවා කියන හතරවෙනි ශීර්ෂය ගත්ත හැකි. අකුසලයක් ඇතැම් විට කුසලයකට උපකාර උපකාර වෙනවා කියන එකත් ගන්නට බෑ. අකුසලයක් අව්‍යාකෘතයකට උපකාර වෙනවා කියන ශීර්ෂය ගන්නත් බෑ. මොකද මේ දෙකම කර්ම විපාක නෙවෙයි. ක්‍රියාවක් නෙවෙයි නිවනක් නෙවෙයි උපාදාන කියලා කියන්නේ. ඊළඟට ඍතුව, භෝජනය, පුද්ගලයා, සේනාසනෙ. ඒ ටික ගන්නවත් බෑ. මොකද මෙතන තණ්හා කියන්නේ පුද්ගලයෙකුත් නෙවෙයි කාමයේ කෑ ආහාරත් නෙවෙයි ඍතුවත් නෙවෙයි සේනාසනත් නෙවෙයි. ඉතින් ඒක ගන්නවත් බෑ. ඊළඟට උපාදාන පත්‍ය භව කියනකොට එතනත් මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට හේතු වෙනවා කියලා ඒ ශීර්ෂය පමණක් ගන්න පුළුවන් අනිත්ව ගන්නට බෑ. භවපච්චය ಜಾති කියනකොට ඒකේ කෙලින්ම ගන්නට පුළුවන් අර සංකාරපච්චය විඥානං කියනකොට ඒදුනේ මුල් මුල් කුසලයක් අව්‍යාකෘතයකට හේතු වෙන උපනිශ්‍රේ වශයෙන් මුල් මුල් අකුසලයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා උපනිශ්‍රේ වශයෙන් ආන්නේ ශීර්ෂ දෙක ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද භව කියන කොටත් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියන චේතනා ටිකම තමයි යෙදෙන්නේ සංඛාර අවිජ්ජාපච්චය සංඛාරා කියනකොට අතීතයේ කර්ම ටිකයි ගන්නෙ. උපාදානපච්චය භව කියනකොට වර්තමානයේ රැස් වෙන කර්ම ටිකයි ගන්නෙ. එනිසා ඒකේ කාල ભેදය මිසක අන්තර්ගතයේ පදාර්ථවල වෙනසක් ඇත්තේ නෑ. හරියට අර විඥාන කියන එකයි ಜಾති කියන එකේ වෙනසක් නැතුව වාගේ. විඥාන කියන්නේ වර්තමාන භවයේ පිළිසිඳ ගැනීම, ಜಾති කියන්නේ අනාගත භවයේ පිළිසිඳ ගැනීම. එතකොට භවපච්චයා ಜಾති කියන තැන අර කියන මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාපෘතයකට උපනිෂේ වශයෙන් උපකාර වෙනවා කියන එකත් මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන එකත් අදාළයි. ඒක ඉස්සලා තෝරලා දුන්නා. අපි ගත්තොත් පුඤ්ඤාවිසංකාර කියන කාමාවචර කුසල චේතනා 8ට විපාක 9ක් ලැබෙනවා. ඒ අදාළම විපාක 8යි දුර්වලම ඥාන විප්‍රයුක්ත කුසල 4ෙන් ලැබෙන අකුස මේ කුසල විපාක සම්පීරණයෙන් ලැබෙන උත්පත්තියෙන් අදකොළ බිහිරි ආදී තත්වයන් යුක්ත වෙච්ච ප්‍රතිසන්දි. විඥාන කියන එකට ඒ ටික ඇතුළත් වෙනවානේ විඥානය කියනකොට 19ක්නේ ප්‍රතිසන්දි ලබා දෙන. ඊළඟට රූපාවචර කුසල කරානම් විඥාන රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතන ද්විතීය තෘතිය චතුර්ථ බඹතලවල ප්‍රතිසන්දිය. අරූපාවචර ආකාසානං ඡායතනාදී අපුඤ්ඤ මේ ආනෙන්ජා විසංස්කාර දිනු කරගත්තා නම් ඊට ගැළපෙන විදිහට ආකාසානංචායතන විඥානංචායතන අකින්චාඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන තැන්වල ප්‍රතිසන්දි. එතකොට තමයි ප්‍රතිසන්දි විපාක 19ක් මේ පැත්තෙන් මොනවද? පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර කියන ටිකට අනුරූපව ලැබෙන්නේ. ඉතින් බලන්න ඒකෙත් අකුසල් 12ටම ප්‍රතිසන්දි ලබා දෙන්න තියෙන්නේ එක විපාක හිතයි. කාමාවචර කුසල් 8ට ප්‍රතිසන්දි විපාක 9ක් තියෙනවා. රූපාවචර නම් ඒ ගානමයි, අරූපාවචර නම් ඒ ගානමයි. ඔන්න ඔය විස්තරේම තමයි භවපච්චා ජාති කියන තැන. මෙතන අතීත සංස්කාර, අතීත කර්ම තුලින් වර්තමාන භවය ගැන කිව්වා. අතන වර්තමාන සංස්කාර, වර්තමාන කුසල කුසල කර්ම තුලින් අනාගතයේ ප්‍රතිසන්දිය. කාලයේ මිතක මිසක ඒ අන්තර්ගතයේ වෙනසක් නැහැ. සංඛාරා කීවත් භව කීවත් සමානයි විඥාන කීවත් ಜಾති කීවත් සමානයි. ඉතින් එහෙමනම් ඔන්න ඔය ටික තමයි උපනිශ්‍රය ප්‍රත්‍ය පිළිබඳව ඔබට කියලා දෙන්නට තියෙන්නේ පටිච්චසමුප්පාදයටත් ගලපලා. ඉතින් එහෙමනම් පැය 5ක දේශනයක් කළාට මම හිතනවා ඔබට මාස ගාණක් අවුරුදු ගාණක් හිතන්න දෙයක් මෙතන ඉතුරු වෙනවා හරියට කරගන්නවා නම් ඒ නිසා මේක අපේ යුතුයකමක් අපේ බුදුරජාණන් වහන්සේ අපේ ගුරුතුමන් වහන්සේ අපට උපදෙස් දුන්නේ චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය අනුකම්පාය දේවමනුස්සාන කියලා අපට දේශනා කළේ. ඉතින් එහෙමනම් ඔන්න කරුණු ගොඩාක් ඔබට ගෙනහැර දැක්වා. ප්‍රත්‍ය අනන්තර සමානතර සහජාත අඤ්ඤමඤ්ඤ මිශ්‍රය උපනිශ්‍රය. ප්‍රත්‍ය හයක්. පහකින් අතර කරනවා කියලා හිතුවත් හයක්ම කිව්වා. ඉතින් එහෙමනම් ඔය කියවෙච්ච කර්ම වලට අනුකූලව හිතලා ජීවිත වෙනස් කරගන්න ධර්මානුකූල ගන්න ධර්මානුකූල කරගන්න බෝසත් කරගන්න කියන කාරුණික ආරාධනාව කරමින් පොසම්පුර පසළොස්වක් පොහොය දවස නිමිති කරගෙන සපුරුදු ආකාරයට පිළිතුලාගල අරණ්‍ය සේනාසනස්ත YouTube YouTube නාලිකාව හරහා ධර්ම සංවේදනයක් කළා. ඉතින් අපට ප්‍රසිද්ධ මාධ්‍යයකට ගියාට මෙහෙම හිතේ හැටියට දේශනාවක් කරගන්නට ඉඩ කඩ නැහැ. ඉතින් අපි නිදහසේ අපට අවශ්‍ය කරන්නේ බුද්ධිමතාගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීමටයි. ඒ පිරිස අඩු වුණාට අපට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා හිතේ හැටියට බණ අපි මේක මේ සිද්ධ කරන්නේ බොහොමත්ම විස්තරණාභ්‍යාසයෙන් වෙළඳ දැන්වීම් නැහැ. තවත් තවත් දේවල් නැහැ. දැන් ඇති කියලා නතර කරන්න කෙනෙක් නැහැ. ඔබේ වාග්ය. ඉතින් එහෙමනම් මේ කියවෙච්ච ධර්ම කරුණ වලට අනුකූලව හිතලා ජීවිත වෙනස් කර ගන්නට උත්සාහවත් වෙමු ධර්මඥාන භාවනාඥාන දියුණු කරගනිමු. පැය පහකට ආසන්න කාලයක් මේ දේශනාව පැවැත්වීමෙන් ඔබ ශ්‍රවණය කිරීමෙන් දේශක ශ්‍රාවක දෙපක්ෂයේම චිත්තසංතානවල පහළ වෙච්ච කුසල චේතනා ශක්තිය ඔබෙත් මගෙත් එකම ගුරුතුමන් වහන්සේ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට සුද්ධ බුද්ධ පූජා උපහාරයක් වේවා කියලා බුදු පූජා පවත්වමු. ස්වාසෝදාසක් ධර්මස්කන්ධයේ දහම් ගුණයන්ට උතුම් ධර්ම පූජාවක්ද වේවා කියලා ධර්ම පූජා පවත්වමු මහා සංඝ රත්නෙහි සුපටිපන්නතාදී ගුණයන්ට උතුම් සංඝ පූජාවක් වේවායි සංඝ පූජාද පවත්වමු පැවිදි උපසම්පදා ලබා දුන්නු අප ආචාර ප්‍රාචාර්යෝත්තම මුලින්ම පිළිතන අප ගුරු දේවෝත්තම රාජකීය පඬිත ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථා සමුත්පාදක අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන මහෝත්තමයන් වහන්සේගේ උතුම් පාපියුම් වෙත මේ ගුරු පූජාවක් වේවා මාතර සිරි ඥානාරාමාභිදාන මහිමිපාණන් වහන්සේටද එසේම වේවා අපට අභිධර්මඥානය ලබා දුන්නු අතිපූජනීය මහකුමුක්කව උත්තර වංශ මාහිමිපාණන් වහන්සේටත් රටක් ලෝකයක් වඳින පුදන අස්මදාචාර්යෝත්තම අතිපූජනීය නාවුනි අරිදම්මනුනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන තුන් නිකායෙම මට ගුරුවරු ඉන්නවා. ඒ සියලු ගුරුතුමන් වහන්සේලාට ගුරු ස්වාමින් වහන්සේලාට උතුම් ගුරු පූජාවක් වේවා. සිව්පසයෙන් උපස්ථාන කරන කරපු දේශීය විදේශීය හැම දිනාටම නිරෝගී සුව දීර්ඝායුෂ පිණිසත් නිවන් සුව පිණිසත් මේ පින් උපකාර වේවා අද පොසොන් පුර පසළොස්වක පොහොය දවසේදී සිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණාදී කරමින් බවණ භාවනා බණ භාවනා කටයුතු සිද්ධ කරන සියලු දෙනාගේ උතුම් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා පොසොන් පෝදා ප ဋ ාණ ධර්ම දේශනාවෙහි තනිදායකත්වයක් වශයෙන් සපයන පැල්මඩුල්ල කුට්ටපිටියේ තොටිලගම පදිංචි දැනට දකුණු කොරියාවේ සේවය කරන ලිෂාර සේනක තරුණ පුතණුවන්ගේ පියාණන් වහන්සේ වූ මීට සිව්වසරකට පෙර මියගිය එන්නේ පියතිස්ස පියාණන්ට මේ පින් අත්පත් වේවා පියාණන් නිවන් හිම්කොට මේ පින් පරිභෝග කරත්වා තවත් එතුමන් නමින් මිය පරලොව ගිය යම්තාක් අය පින් බලාපොරොත්තු වෙ සිටිත්නම් ඒ හැම දිනාටමත් මේ පින් නිවන් කෙලවර කොට පවතිවා සුජීවත්ව වාසය කරන ගුණවත් මෑණියන්ට සහ සහෝදරයාට නිරෝගී සුව දීර්ඝායුෂ වැඩේවා ජුනි මාස 29 වෙනි දිනට පුණ්‍යාත්මී ජන්මදිනය සිහිපත් කරන ලිෂාර සේනක පුතණුවන්ට නිරෝගී සුව දීර්ඝායුෂ වැඩේවා ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා. ඉතින් මේ දායකත්වයක් දරුවත් නොදරුවත් අපි මේක සෑම පොයකදීම සිද්ධ කරනවා. ඉතින් අපි හැම කිසිම දෙයක් බලාපොරොත්තුෙන් මේක පටන් ගත්තු දෙයක් නෙවෙයි ලොකු සංවිධානයකින් පටන් ගත්තත් නෙවෙයි. නමුත් දැන් ධර්මකාමී බුද්ධිමන්ත සැලකියුතු පිරිසක් මේ වටා ඒක රාශී වෙලා ඉන්නවා. ඉතින් ඒ උදවිය තමයි මේ හැම දෙයකටම අපි අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා විදිහට අපට කිසිම එහෙම වත්කම් පැත්තක් කියලා විශේෂ වශයෙන් කියන්න දෙයක් ඇත්තෙත් නෑ. ඉතින් මේ උපකරණ ආදියත් එක එක්කෙනාම තමයි පූජා කරලා ධර්ම දානමේ පින්කම් විදියට සිද්ධ කරන්නේ. ඉතින් ඒවා තමයි අපි මේ හැම දෙයකින්ම සිද්ධ කරන්නේ ඔබට පැහැදිලිව කාර්යක්ෂමව මේ කටයුතු සකස් කරලා දීමට මේ සැදී පැහැදී ඉන්න සියලු කටයුතු සොයා බලා කරන වයසින් පුංචි වුණත් අමිතිරිගල පොඩි හාමුදුරුවෝ ඒ නිසා ඔබට ධර්ම ශ්‍රවණය කිරීමට අවශ්‍ය අවකාශ සලස්වන්නේ සවුන් වහන්සේටත් නිරෝගී සුදීර්ඝාස ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේ අදා වඩා පෝෂණය කළ මව්පිය දෙපළම දැන් දිවි හැර ගිහින් ඒ දෙපළටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ලක්වාසී ලෝකවාසී කොරෝනා වසංගතයෙන් මිය ගිය සියලු අපේ පින්වතුන්ටත් සියලු සැනසෙල්ලට මේ පින් උපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් එකී රෝගයෙන් පීඩණයට පත්ව සිටින ලක්වාසී ලෝකවාසී හැම දිනාටම නිරෝගීසුව දීර්ඝාසත් ප්‍රාර්ථනා කරමින් එකී රෝගීන් ගොඩ ගැනීමට කටයුතු කරන අපේ රටේ වුවද විදේශයන්හි වුවද සියලුම වෛද්‍ය ක්ෂේත්‍ර ඇතුළු කොට අපේ රටේ නම් ත්‍රිවිධ හමුදා පොලිස් දෙපාර්තමේන්තුව ආදී හැම ක්ෂේත්‍රයකම අයටත් සෙත්ලෙත් ප්‍රාර්ථනා කරමින් රෝගීන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනේ સમાප්තිය සනිටුවන් කිරීමට මේ විදිහට සූදානම් වෙනවා හැම දිනාටම බුද්ධ ආදී රත්ත්‍රය අනන්ත සූවිසි ගුණ බලයෙන් ධර්මඥාන භාවනාඥාන මුදුන් පමුණවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා දියුණු වීමට ශක්තිය කායික මානසික ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදාසොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති